ධර්මානුශාසනාව පහන් සිතුවිල්ලෙන් යුක්තව අද රාත්‍රී ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයෙන්. අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ ගිනිතුලාගල අරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය නාමල්කමුවේ පඤ්ඤාසේකර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. ධර්මානුශාසනාව වෙනුවෙන් දායකනි පන්සිල් සමාදන් වීමට පෙර දැන් අපි নমස්කාරය කියමු.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 භවේ පරිඤ්ඤාය පරිනිම්බන්ති අනාසවාති සද්ධර්ම ශ්‍රවණාබිලාෂේ කාරුණික පිංගතුනේ අදත් වෙනදා වගේම දෛනික වැඩ කටයුතු අවසන් කරලා සෝදානම් වෙන්නේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න. පින්වත්නි අපි හැමදෙනාම මේ සංසාරේන ගමනේ ඒ වගේම වරද්දගෙන ඉන්න අය වරදින ඉඩ තියෙන අය මේ සංසාර ගමනේ මේ වැරදිච්චකම වරද්දගත්තුකම නිවැරදි කරගන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. ලබා ගත්තත් අපිට උවමනාවක් තිබුණේ නැහැ. මොකද ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාර ගමනේ එන අපි හැම දිනාටම ජීවිතේ එකම එක දෙයක් විඳින්න වෙනවා. ඒ තමයි මේ සංසාර දුක. ජාති ජරා මරණ. මෙන්න මේ ජාති ජරා මරණ කියන ධර්මතා තුන ලෝකේ නැත්නම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේත් නැහැ. තයෝ මේ භික්කවේ ධම්මා ලෝකේන සංවිජ්ජේයු න තථාගතෝ ලෝකේ uppajjey arahan sammā sambuddho මේ ධර්මතා තුනක් ලෝකෙ විද්‍යමාන වෙන්නේ නැත්නම් ලෝකෙ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උපදින්නේ නැහැ. ඒ වගේම න තථාගතප්ප වේදිතෝ ධම්මෝ ලෝකේ දිප්පේය. තථාගත ධර්මයේ ලෝකේ දීප්තිමත් වෙන්නේ නැහැ ප්‍රචලිත වෙන්නේත් නැහැ. කතමේ තයෝ ජාතිච ජරාච මරණංච මේ ජාති ජරා මරණ කියන ත්‍රිත්වය මේ ලෝකේ විද්‍යමාන වන නිසා සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ ධර්මය ප්‍රකාශ කරන්නේ. එනිසා මේ සංසාරේ අපිට වැරදුනේ මේ ලෝකයේ තියෙනවා ධර්මතා ටිකක්. ඒ තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන දේ. නමුත් මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ ලෝකය අපිට වැරදුනා. මොකද වැරදිච්ච හේතුව අපේ මනසේ තියෙනවා පින්වතුනි විපල්යාස කියලා ධර්මයක්. මෙන්න මේ විපල්යාස ධර්ම නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ලෝකය අපිට නිත්‍ය සුඛාත්ම වශයෙන් වැටහෙනවා. මෙන්න මේ වරදවා ගත්තුකම නිසා සංසාරේ අපි ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් රස ලැබුවා. නමුත් ජාති ජරා ව්‍යාධි මරණ කියන දේ අනාදිමා සංසාරය අපි විඳගෙන ආවත් අපිට තාම මේ જાති අවබෝධ වෙලා නැහැ. ජරාව අවබෝධ වෙලත් නැහැ. මරණය අවබෝධ වෙලත් නැහැ. මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන දේ අපිට තාම අවබෝධ වෙලා නැහැ. මොකද මේ අවබෝධ නොවෙන්න හේතුව? මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මතා ටික අපිට මෙන්න විපල්ලාස ධර්මයන්ගෙන් මේ අනිත්‍ය දුක අනාත්ම අසුභ ලෝකය මේ විපල්ලාස ධර්මයන්ගෙන් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් පෙන්වලා තියෙනවා. මෙන්න මේ පෙන්වලා තියෙන තාක් අපිට මේ ජාති ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විපල්ලාස ධර්මයන්ගෙන් කෙනෙකුගේ సంతානය අපවිත්‍ර වෙලා නම් එයා මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ටික මෙයාට සැපක් විදිහමයි දැනෙන්නේ. මේ සංසාරේ නොවිදි දුක සැපක් විතරමයි මෙයාට පේන්නේ. නොවිදි දුක සැපක් විතරමයි මෙයාට පේන්නේ. මොකද්ද හේතුව? මේ විපල්ලාස ධර්මයන්ගෙන් මේ ජාතිය හොඳයි කියලා පෙන්නනවා. ජරාව මරණය හොඳයි කියලා පෙන්නනවා. එනිසා මේ පෙන්වීම නිසා නැවත නැවත දුක ලුහුබඳින තණ්හා මනසේ පහළ වෙනවා. මෙන්න මේ තණ්හාව ඡය කරන්න බෑ. බැරි ඇයි මෙන්න මේ විපල්ලාස ධර්මයන්ගෙන් මනස අපවිත්‍ර වෙලා තියෙන නිසා. එනිසා බුදුරජාණන් දේශනා කරනවා කොහොමද මේ ජාති ජරා ව්‍යාධි මරණයෙන් අත මිදෙන්නේ? එහෙනම් අපිට මේ අනිත්‍ය දුක් අනාත්ම වූ ලෝකය එසේ ඒ ආකාරයෙන්ම අවබෝධ කරගන්න වෙනවා. එසේනම් අපිට කරන්න තියෙන අපේ මේ මනස විපල්ලාස ධර්මයන්ගෙන් පිරිසිදු කරන්න ඕන. ඒතරයි බලන්න ඕනේ ඇයි අපිට මේ විපල්ලාස ධර්ම පහළ වෙන්නේ? මොකක් නිසාද විපල්ලාස පහළ වෙන්නේ? නිකම්ම පහළ වෙන්නේ නැහැ. ලෝකේ අනිත්‍යයි කියලා, දුකයි කියලා, අනාත්මයි කියලා බුදුරජාණන් දේශනා කළා. අපිත් ඒක දන්නවා. නැතුව නෙමෙයි. නමුත් අපිට ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඇයි මේ අවබෝධ නොවෙන්නේ? බුදුරජාණන් මේකට හේතුව දේශනා කරනවා. මොකක්ද හේතුව? මෙන්න මේ අපි කතා කරොත් එහෙම කොහොමද? අපි කියමුකෝ කෙනෙක් 9:45 pm කෙනෙක් ඉඳගෙන ඉන්නකොට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව කෙනෙකුට දුකක් වෙනවා. මෙයා මේ ඉඳගෙන ඉන්නකොට මේ දුක් වෙන ඉරියව්ව නිසා මෙයා මොකද කරන්නේ? මෙයාට හිතනවා හිටගත්තොත් හොඳයි කියලා. මෙයා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ රිදෙන නිසා ඒකෙන් ඒක නැති කරගන්න මෙයා ගන්න උපක්‍රමය තමයි නැකිටින එක. මෙයා නැකිටගෙන ඉද්දි මෙයාට මොකද වෙන්නේ? අහපව කකුල් දෙක රිදෙනවා. කකුල් දෙක රිදෙනවා අහපව. රිදෙනකොට මෙයා ගන්න තීරණය මොකද්ද? අහපව ඉඳගත්තොත් හොඳයි කියලා. මෙයා අහපව ඉඳ ගන්නවා. ඉඳගෙන ඉද්දි ආයේ මොකද වෙන්නේ? ආයෙත් රිදෙනවා කකුල් දෙක. ආයෙත් මොකද කරන්නේ මේ වේදනාව නැත් ආයෙත් හිට ගන්නවා. මෙයා කලින් හිටගත්තේ මේ ඉඳගෙන හිටපු ඉරියව්ව දුකක් විදිහට දැකලා ඒ ඉඳගෙන හිටපු ඉරියව්ව දුකක් විදිහට දැකලා හිටගත්තා. හැබැයි හිටගෙන හිතනවා අපෝ ඉඳගත්තොත් හොඳයි කියලා. කලින් දුකක් විදියට දැකලා හිටගත්තත් නැවත වතාවක් ඉඳගන්න හිතෙනවා. මොකද හේතුව? අර එපා වෙච්ච දේ නැවත ඕන වෙනවා. මොකද හේතුව? මෙන්න මෙතන මේ විපල්ලාස ධර්ම ක්‍රියාත්මක වෙන තැන. බුදුරජාණන් දේශනා කරන්න යන්නේ ඒකයි. මේ ජාති ජරා මරණ ආબોධ නොවෙන්නේ. මෙන්න මේ සංකත සන්තාප පීලන විපරිණාම කියලා දුකක් ලෝකේ තියෙනවා. නමුත් මේ දුක සංකත සන්තාප පීලන විපරිණාම තත්වයෙන් තියෙන මේ දුක විපල්ලාස සහගත මනස මොකද කරන්නේ ඒ සංකතය ඒ පීලන ස්වභාවය ඒ සන්තාප ස්වභාවය ඒ වගේ මේ විපරිණාම ස්වභාවය හොඳයි කියලා පෙන්නනවා. උපමාවකින් කියලා දෙන්න. අපි කියමුකෝ මෙතන ඉන්න මේ මහත්තයා කවදාවත් රූපහානියක් දැකලා නැහැ කියලා. මෙයා යම් කිසි දවසක ගමනක් යනකොට මෙයාට රූපහානියක් පේනවා. මෙයා මේ රූපවාහනය දිහා බලාගෙන හිටියට පස්සේ මෙයාට අදහසක් ඇති වෙනවා මමත් රූපවාහිනියක් ගන්න ඕන කියලා. මොකද මෙයා කවමදාකවත් මේ රූපවාහිනිය කියන එක දැකලා නැහැ. මෙයා මේ රූපවාහිනිය ගන්න තාක් මෙයාට මේ මේ වගේ දෙයක් ගන්න ගන්න කියලා හිත මොකද කියන්නේ? හිත පොළඹවනවා මේකට. ඒක තියෙන තාක්, ඒ අදහස තියෙන තාක් මොකද වෙන්නේ? මනස පෙළනවා. මනස ඒකට දිරි ගන්නවා. මනසෙන් අසහනය විඳිනවා. මනසෙන් දුකක් විඳිනවා. ඇයි? හැබැයි මේ විඳින දුක මේ පෙළෙන දුක මෙයාට පෙනෙන්නේ නැහැ. මොකක් නිසාද පෙනෙන්නේ නැත්තේ? අර තමන් අර ගෙදර ගිහින් දැකපු ටීවී එකේ සංඥාවක් ඔළුවේ තියෙන නිසා මොකද වෙන්නේ? ඒ සංඥාව සුභ වශයෙන් පෙනෙන නිසා ඒ පිළිබඳව මේ මනස පෙළෙන ස්වභාවය මෙයාට පෙනෙන්නේ සුභ වශයෙන්. එතන තියෙන දුක මෙයාට පෙනෙන්නේ සුභ වශයෙන් මොකද හේතුව? මේ විපල්ලාසයක් තියෙනවා. මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභූ ලෝකේ වහන නිට්ටය සුඛාත්ම සුභ කියන විපල්ලාසයක් තියෙන නිසා මේ විපල්ලාසයෙන් මොකද කරන්නේ? අර පෙළෙන මනස අරක ගන්න ගන්න ගන්න කියලා පෙළෙන මනස මෙයාට හිතෙන්නේ හොඳයි කියලා, සැපයි කියලා. ඒ නිසා මෙයා මොකද කරන්නේ? අර ටීවී එක ගන්න සිතුවිල්ල පස්සේ ලූ බදිනවා. මෙන්න පෙළෙන ස්වභාවය. නමුත් මෙයාට මේක දුකක් විදිහට නෙමෙයි පේන්නේ සැපක් විදිහට. ඇයි ඒ? මෙන්න විපල්යාසයෙන් මේක වහලන සෞකාද අපිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි. සංකත භව. සංකත කියලා කියන්නේ හේතුන්ගෙන් ඉපදුනා කියන එක. දැන් අපි ගත්තොත් මේ රූපාණය කියන එක මෙයාට දැන් අරගන්න ඕන. කලින් මනස පෙළලා තිබුණත් නමුත් ඒක ගන්න බෑනේ මුදල් නැතුව. ඒ නිසා මේ කෙනෙක් මොකද කරන්නේ? මේ මහත්තයා කල්පනා වෙනවා රූපහානියක් ගන්න මුදල් ඕන. මුදල් නැතුව රූපහානියක් ගන්න බෑ. ඒ නිසා මෙයා මුදල් හොයන්න මහන්සි ගන්න. දිවාරය දුක් විඳිනවා, දහඩිය හෙලනවා, අඬනවා, වැළපෙමින් මොකද කරන්නේ? මහා දුකක් විඳිමින් මුදල් හම්බ කරන මේ රූපහානිය ගන්න. ඒතර මේ රූපහානිය උපදින්න හේතු නිසා නමුත් මේ සකස් කරන හේතු ඔක්කොම දුකක්. නිදිමැරීම දුකක්, වේස මහන්සියම දුකක්, සියල්ල දුකක්. නමුත් මෙයාට මොකද වෙන්නේ? මේ විඳින හැම දුකක්ම සැපක් විදිහට පේනවා. මේ කරන හැම වැඩ කටයුත්තම සැපක් විදිහට පෙන්නනවා. ඒ අර විපල්ලාස ධර්මයි මේ පෙන්වන්නේ. ඒ නිසා මෙයා රූපහානයට තණ්හාවෙන් ඇලෙනවා. මොකද හේතුව මේ විදිහට හම්බ කරපුවාම මේ විදිහට දුක් විඳාම තමයි මේක ලැබෙන්නේ. ඒ නිසා ඒ විඳින දුක සැපක් විදිහට පෙන්වන මේ විපල්ලාස ධර්මයේ ක්‍රියාත්මක වෙන නිසා මෙයා තණ්හාවෙන් ඇලෙනවා. ඔන්න ඔහොමයි දුකක් විදිහට නොවිඳි දුක සැපක් විදිහට පේන්නේ. ටීවී එකේ දුක කලින් අපි දන්නේ නැති නිසා නොවිදි දුකක් දැන් සපක් විදිහට පේනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ සංతాප ස්වභාවය. මේක ගත්ත කියන්නකෝ. මේක රකින්න ඕන. මේක නඩත්තු කරන්න ඕන. මහා දුක්ඛන්දරාවක් තියෙනවා විඳින්න. නමුත් ඒක නඩත්තු කරද්දි ඒ වගේ මේ දුක්ඛන්දරා විඳිද්දි මම හිතන මේක මගේ. මේක මට අයිති දෙයක්. තම මට තම මේ වගේ දෙයක් තියෙන්නේ. වෙන කිසිම කෙනෙකුට මේ වගේ දෙයක් නැහැ කියලා මාන්නෙන්, කන්හාවෙන්, මෙයා මොකද කරන්නේ උඩඟු වෙලා ජීවත් වෙනවා. මෙන්න කෙලස් ගින්න. මේක මෙයාට පේන්නේත් නැහැ. ඇයි පේන්නේ නැත්තේ? අර විපල්ලාස ධර්මයන්ගේ මේ ලෝක නිට්ටයයි සුඛයි ආත්මයි කියලා මේ විපල්ලාස ධර්මයන්ගේ මොකද කරලා තියෙන්නේ මේ වැරදි දැක්ම සසරේ අපිට වැරදිච්ච බව මේ වැරදිච්ච දේ බුදුරජාණන් දේශනා කරේ ඒකයි මෙන්න මේ වැරදිසාගත මනස නිසා අපිට අතීත සසරෙස් වැරදුනා දැනුත් වරදිනවා අනාගතෙත් වරදින ඉඩ කඩ තියෙනවා ඒ නිසා මෙන්න මේ වැරදි සාගත මනස තාම අපි තුල තියෙන නිසා මේ සංතාප මේ තීලන ස්වභාවය, සංතාප ස්වභාවය, සංකත ස්වභාවය කියන මේ අවස්ථා ඔක්කොම මොකද කරන්නේ? සපක් ඉදිරියට පේනවා. ඊනස විපරිණාමය. විපරිණාමය කියන්නේ වෙනස් වීම. මේ ලබාගත් රූපවාහනිය මොකද වෙන්නේ? නැති වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, වෙනසෙනවා. මේ කැඩෙන බිඳෙන වෙනසෙනකොට මෙයාට හිතෙන්නේ මේක රූපවාහනිය ලක්ෂණය නෙමෙයි. මේක කැඩුනේ, විනාශ වුනේ, බිඳුනේ මගේ තිබිච්ච දුර්වලතාවයක් නිසා. මම මේක නඩත්තු කරපු විදිය වැරදි. මම මේක ආරක්ෂා කරපු විදිය වැරදි. ඒ නිසායි මේක මේ විදිහට විනාශ වෙලා ගියේ. මේ විපරිණාමය වෙනස් වීමත් මෙයාට හිතෙන්නේ තමන්ගේ වෙච්ච වැරද්දක් කියලා දැකලා මොකද කරන්නේ? අන්න ඒකේ තියෙන ඇත්තත් වහලා දානවා. එතකොට මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණයන්ගේ තියෙන දුක දැන් මේ අන්ධබාල පෘතුජ්ජනය වූ අපිට වැටහෙන්නේ සපක් විදියට. සපක් විතර වැටහෙන නිසා මොකද අපිට වෙන්නේ? අපි නැවත නැවත ඒ දුකම ලුහු බඳිනවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන ඔන්න වගේ තමයි සංසාර ගමනත්. අපි දැන් මේ මනුස්ස ලෝකේ ඉන්නවා. මනුස්ස ලෝකේ ඉඳගෙන පින්කම් කරනවා. කොහේ යන්නද? දිව්‍ය ලෝක උප්පත්තිය කරා යන්න. නමුත් දිව්‍ය ලෝකෙ උපදින්න බෑ නිකන් පින්කම් කරන්න ඕන. මේ පින් කරන්නේ දුකෙන්. මොකද ඒ දිව්‍ය ලෝකෙ ගියන් පස්සේ අහපව තියෙන මොකක්ද? මේ ජාති ජරා ව්‍යාධි මරණමයි. කෙනෙක් බ්‍රහ්ම ලෝක යන මහන්සි ගන්නවා. ඒත් තියෙන ජාති ජරා ව්‍යාධි මරණමයි. ආපහු එහෙට ගියාන් පස්සේ හිතනවා මනුස්ස ලෝකේ හොඳයි කියලා. ආපහු මෙහෙට එනවා. එතකොට කොතනද මේ සංසාරේ සැප තියෙන්නේ? ඉඳගෙන හිටපු ඉරියව්වට නැවත ගියොත් ඉඳගෙන හිටපු ඉරියව්වත් දුකක්. හිටගෙන හිටපු ඉරියව්වත් දුකක්. කොතනද සැප තියෙන්නේ? මෙන්න මෙතනයි අපි හොයන්න ඕන. මෙතනයි අපිට වැරදුනේ. මේ වැරදිච්ච කම නිසා මොකද වුනේ? අපි මෙන්න මෙතන ආශ්‍රව ධර්මයන්ගේ සම්බන්ධ වෙලා තණ්හා සාගත මනස සකස් කරමින් කර්ම සකස් කරා. මේ කර්ම සකස් වෙච්ච නිසා මොකද උනේ අපිට සංසාර ගමනක් උරුම වුණා. මොකද උනේ මෙන්න මෙතන සැප විදිහට අපිට වැටහෙන එකම එක දෙයයි මේ තමයි වෙනස. ඉඳගෙන හිටපු ඉරියව්වා දුකක්, හිටගෙන ඉරියව්වා දුකක්. නමුත් මේ වෙනස අපිට සැපක් විදිහට පේනවා. පයින් යනකොට හිතනවා බයිසිකලේ ගියොත් හොඳයි කියලා. බයිසිකලේ යනකොට හිතනොත් හිතනවා යනකොට හිතෙනවා වෙන වාහනයක ගියොත් හොඳයි කියලා. ඒ වාහනේ යනකොට හිතනවා තව වාහනයක ගියොත් හොඳයි කියලා. මේ වෙනසයි සපක් විදිහට පේන්නේ. පයි යන එකක් දුකක්, බයිසිකලේ යන එක දුකක්, මොන වාහනයක ගියත් හැම වාහනේම දුකක්. නමුත් මේ වෙනස සපක් විදිහට දකින මනස නිසා නොවිදි දුක සපක් විදිහට පේනවා. ඉඳගෙන ඉන්නකොට හිතගෙන ඉන්න ඉරියව්වේ දුක දැක්කේ නැහැ. මෙන්න නොවිදි දුක. ඉඳගෙන ඉන්නකොට හිතන එක සපක් කියලා. හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව සපක් විදිහට පේනවා. මෙන්න මේ වගේ තමයි මේ සංසාරෙත්. මනුස්ස ලෝකේ ඉන්නකොට හිතනවා දිව්‍ය ලෝකේ හොඳයි කියලා. දිව්‍ය ලෝකෙට ගියන් පස්සේ තමයි මනුස්ස ලෝකේ හොඳයි කියලා. මෙන්න මේ ස්වභාවය දෙපැත්තම දුකක්. ඒතර මොකද්ද සැප? මේ වෙනස විතරයි. මේ වෙනසටයි මේ මිනිස්සු කැමති. මේ වෙනසට කැමති වෙයි තමයි මේ ලෝකයේ තුල පින්වතුනි මෙන්න මේ ලෝක නානත්වය සකස් වෙලා තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොකද්ද? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතාරං කියලා දේශනා කරේ ඒක. මනුස්ස ලෝකයේ වේවා, තිරිසන් ලෝකයේ වේවා, බ්‍රහ්ම ලෝකයේ වේවා, කොයි ලෝකේ වුණත් මොකද්ද තියෙන්නේ? සතර මහා ධාතුව විතරයි. හැබැයි හැඩතල වෙනස්. බ්‍රහ්මයෙකුට වඩා දෙවියෙකුගේ හැඩතල වෙනස්. දෙවියෙකුට වඩා මිනිස්සුගේ හැඩතල වෙනස්. හැබැයි එකම සතර මහා ධාතුවයි මේ පහළ වෙලා තියෙන්නේ. ඒක ඇතුලේ චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතාන උපාදාය රූපා. ඒතර ඒ සතර මහා ධාතුව සතර මහා ධාතුව ඇසුරු කරන පවතින 24ක උපාදාය රූප ගොඩක් විතරයි පහළ වෙලා තියෙන්නේ. ඒ භූමියට අනුව මේක වෙනස්කමක් තියනවා වෙන්න පුළුවන්. නමුත් සතර මහා ධාතුව මූලික කරන පහළච රූප ටික. හැබැයි හැඩතල වෙනස්. මේ හැඩතල වෙනස් වෙන නිසා මොකද වෙන්නේ? සත්වයන්ගේ තියෙන සංඥානාත්වයක්. මෙන්න මේක අපි දැනගන්න ඕන. කොහොමද මේ සංඥානානත්වය හටගන්නේ කියලා දෙන්න. හොඳට අහන්න. මේක දැනගන්න, ඉගෙන ගන්න. පින් සිද්ධ වෙයි. අපි කියමුකෝ කෙනෙක් පාන් පිට වලින් කෑමක් හදනවා. කෙනෙක් පාන් හදනවා. තව කෙනෙක් රොටි හදනවා. තව කෙනෙක් ඉන්දියාප්ප හදනවා. තව කෙනෙක් මොනවා හරි මේ පාන් පිට වලින් බනිස් හදනවා. අපි එහෙම හිතමුකෝ. හැබැයි කෙනෙක් පාන් කන්න කැමතියි. කෙනෙක් බනිස් කන්න කැමති. කෙනෙක් ඉන්දියාප්ප කන්න කැමති. තව කෙනෙක් මොනවා හරි දෙයක් ඒ පාන් පිටින් හදපු දෙයකින් කන්න කැමතියි. හැබැයි මේ හැමදෙනාම පාන් කාපු, ඉන්දියාප කාපු, බනිස් කාපු ඔක්කොම හරලා දෙන පාන් පිටි. හැබැයි මෙන්න මේ වගේ තමයි මේ සංසාරේ හටගත් රූපයක් කියන සතර මහා ධාතුම තමයි. නමුත් මේ සතර මහා ධාතුව පහළ වෙන ක්‍රම තියෙනවා. දෙවියෙක් විදියට, බ්‍රහ්මයෙක් විදියට, මිනිස්සෙක් විදියට. අර හරියට පාන් පිටින් එක එක දේවල් හැදුවා වගේ. හැබැයි මොකද උනේ? එකම දේ සංඥා වෙනස් වෙනකොට සංඥානානත්වයක් පිහිටනවා. මෙන්න මේ සංඥානානත්වයේ පිහිටන නිසා මොකද වෙන්නේ? සත්වය මෙන්න මේකට ඇලුම් කරනවා. හැබැයි දුකටයි මේ ඇලුම් කරන්නේ. සතර මහා ධාතෝ මනුස්ස ලෝකේ තියෙනකොට ඔන්නඔකට කලකිරෙනවා. හැබැයි දිවි ලෝකේ තියෙනකොට ආ ඒක හොඳයි කියලා හිතෙනවා. දිවි ලෝකෙට ගියන් පස්සේ බ්‍රහ්ම ලෝකේ ආ ඒක හොඳයි කියලා හිතෙනවා. එතෙන්ට ගියන් පස්සේ ආව මනුස්ස ලෝකේ හොඳයි කියලා හිතෙනවා. මේ සංඥානානත් මේ වෙනසට කැමති. මේ වෙනසට කැමති හැබැයි එක තැනක ඉන්න කැමති නැහැ. මනුස්ස ලෝකේ ඒකාකාරීව ඉන්න කැමති නැහැ. දිවි ලෝකේ ඒකාකාරීව ඉන්න කැමති නැහැ. බඹලෝ ඒකාකාරීව ඉන්න කැමති නැහැ. මොකද කැමති මේ වෙනසට. පාන් කන කෙනා ටික කාලෙකින් ඉන්දියාප්ප කන්න කැමති. ඉන්දියාප්ප කන කෙනා ටික කාලෙකින් බනිස් කන්න කැමති. හැබැයි බනිස් කන කෙනා මොකද වෙන්නේ? තව කලින් පාන් කන්න කැමති. මෙන්න නානත්වය. මේකට කියන්නේ සංඥා නානත්වය කියලා. ධාතු නානත්වය නිසා සංඥා නානත්වය. සංඥානානත්වය නිසා මොකද වෙන්නේ? වේදනානානත්වය. ඔන්න පංච උපාදානස්කන්ධය. තේරුම් ගන්න. මේ මනසේ ප්‍රායෝගික සකස් වෙන හැටි. සංඥානානත්වය වේදනානානත්වය. වේදනානානත්වය කියන්නේ සබදුක උපේක්ෂාව වශයෙන් මනසේ පහළ වෙන්නා වූ නානත්වය. වෙනස් බව. මේ වේදනානානත්වය නිසා මොකද වෙන්නේ? සංකප්පනානත්වය. සංකප්පනානත්වය කියන්නේ මොකද්ද? සිතුම් පැතුම් වෙනස් වෙනවා. අපි කල්පනා කරන විදිහ වෙනස් වෙනවා. අපි කියමු කෙනෙකුට දිව්‍ය ලෝකෙ ගැන ඔන්න සංඥාවක් එනවා. ඔන්න සංඥානානත්වයක්. ධාතුනානත්ව නිසා සංඥානානත්වය. සංඥානානත්වය ආපු නිසා මොකද උනේ? වේදනානානත්වයක් ආවා. ආ දිව්‍ය ලෝකෙ මෙන්න මේ වගේ වේදනා ටිකක් පහළ වෙනවා. ඔන්න ඒක උපාදානය වෙනවා. ඊට පස්සේ සංකප්පනානත්වය. සංකප්පනා ඒ ගැන කල්පනා කරනවා කොහොමද දිව්‍ය ලෝකෙ යන්නේ? ඔන්න සංකප්පනානත්වය. සංකප්පනානත්වය නිසා මොකද වෙන්නේ? සංකප්පනානත්වය නිසා චේතනානානත්වය. චේතනානානත්වය නිසා පරිලාහනානත්වය. පරිලාහ කියන්නේ මොකද්ද? කෙලෙස් වලින් දැවෙනවා. මේක කොහොම හරි හොයන්න ඕන. මේක කොහොම හරි ගන්න ඕන. මෙන්න මේ විදිහට නානත්වය උපදිනවා. ඊට පස්සේ පරිේෂණ නානත්වය ඔන්න හොයනවා. ඒකයි මේ වෙලාව තියෙන්නේ. බලන්න ගෙදරක අපි කියමු පස් දිනක ඉන්නවා කියලා. පස් දිනා පස් ආකාරයි. අපි කියමු පස් දිනක ඉඳලා ටීවී එකක් බලනවා කියලා හිතන්නකෝ. කෙනෙක් කියන මේක දාන්න. තව කෙනෙක් කියන අර channel එක දාන්න. තව කෙනෙක් කියන මේ channel එක දාන්න කියලා. මේ මොකද්ද? මේ සංඥානානත්වය. ඒ සංඥානානත්වය නිසා ඒ අයගේ වේදනානානත්වයක් තියෙනවා. ඒ වේදනානානත්වය නිසා මොකද වෙලා තියෙන්නේ? එයා හිතන ආකාරවල නානත්වයක් තියෙනවා. ඒ අනුව මොකද වෙන්නේ? එයාලාගේ කෙලෙස් වල නානත්වයක් තියෙනවා. ඒකයි කියන්නේ පරිලාහනානත්වය කියලා. ඒ අනුව මොකද වෙන්නේ? පරි පරිෝසානානත්වය. අන්න පරිේෂණානත්වය. දැන් හොයනවා. කෙනෙක් කියන මට අරක දාලා දෙන්න, තව කෙනෙක් කියන මේ මෙන්න මේ හෙවීම තමයි සංසාර දුක කියලා බුදුරජාණන් දේශනා කරේ. ඒතර මෙන්න මේ විදිහට රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ ධර්මතාවයන්ගේ නානත්වය එක දිගට අධික වේගයෙන් වෙනස් වෙනවා. මේ අධික වේගයෙන් එක දිගට වෙනස් වෙන දේ මොකද වෙන්නේ? අපිට නිත්‍ය සුඛාත්ම වශයෙන් පේනවා. මෙන්න වැරදිච්ච තැන. මෙහෙම පේන නිසා මොකද වෙන්නේ? අර පහළ වෙන දුක දුකක් විතර දැනුණත් හට නොගත්තු දුක සැපක් විතර පෙන්නනවා. මෙන්න මෙතනයි මේ වැරදීම වෙන්නේ. එක දිගට මේ වේදනා සංඥාවල නානත්වය එක දිගට වෙනස් වෙන නිසා සත්වයාට මේ දුක දැනෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. ජාති දුක. දැන් මෙතන ජාති දැන් දිව්‍ය ලෝකයේ කියන්නේ ජාති දුක. බ්‍රහ්ම ලෝකයේ කියන්නේ ජාති දුක. නමුත් ඒ ජාතිය සැපක් විදිහට පේන්නේ. මෙන්න මෙතනයි මේ වැරදිට බුදුරජාණන් දේශනා කරනවා. මේක Hindu වේවා, මුස්ලිම් වේවා, ක්‍රිස්තියානි වේවා ඕනම කෙනෙකුට එකයි. බලන්න නැද්ද කියලා. මේ සංඥානානත්වේ නැද්ද ඔය හැම දිනාටම? මේ වේදනානාත්වේ නැද්ද ඔය හැම දිනාටම? මේ සංකප්පනානත්වේ නැද්ද මේ හැම දිනාටම? මේ පරිලානානත්වේ නැද්ද මේ හැම දිනාටම? ඒ විතරක් නෙමෙයි. මේ පරිේශනානත්වේ නැද්ද මේ හැම දිනාටම? සිං බෞද්ධය වගේම ක්‍රිස්තියානයත් මහන්සිලා හම්බ කරන්නේ. මුස්ලිම් අයත් මහන්සිලා හම්බ කරන්නේ. හැබැයි කවුරු සැපක් විඳලා තියෙනවද මේ ලෝකේ? සැපක් විඳලා නැහැ. විඳලා තියෙන එකම දුකක් පමණයි. සැප විදිහට පේන්නේ මේ වෙනස විතරයි. මේකෙන් මේකට මාරු වෙන එක සැපක් විදිහට පේනවා. හැබැයි දෙපැත්තම දුකක්. බුදුරජාණන් ඒකයි දේශනා කළේ. මේ අන්ත දෙකෙන් අයින් වෙන්න. මේ ඉරියව් වලින් අයින් වෙන්න. මේ දෙපැත්තෙන් අයින් වෙන්න. මේ ලෝකිනුත් අයින් වෙන්න, පරලෝකිනුත් අයින් වෙන්න. මෙන්න මෙහෙම අයින් වෙන්න පුළුවන් වුණොත් ඔබ සසරෙන් නිදහස් වෙනවා. මේ ධර්මතාවයේ තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. මෙන්න මෙතෙන්ටයි බුදුන් අපිට එන්න කිව්වේ. එතකොට මේ ජාති ජරා ව්‍යාධි මරණ අපි දැනගත්තත් වචන වලින් අහලා තිබුණත් අපිට අවබෝධ නොවුනේ මොකද හේතුව? මේ සතර විපල්ලාසය තමයි මොකද්ද ලෝකයේ අසුබ වූ ලෝකයේ සුබ වශයෙන් පෙන්නනවා. ඒ වගේම අනිත්‍ය ලෝකයේ නිට්ටය වශයෙන් පෙන්නනවා. දුක්ඛ ලෝකයේ සුඛ වශයෙන් පෙන්නනවා. ඒ වගේම අනාත්ම ලෝකයේ ආත්ම වශයෙන් පෙන්නනවා. මෙන්න මේ පෙන්වීම නිසා මේ සසරේ අපි ලැබපු මේ ජාති ජරා මරණ වලට අපි ඇලුනා නැවත වතාවක්. දිව්‍ය ලෝකේ ජාති ජරා මරණයට අපි ඇලුනා නැවත වතාවක්. බ්‍රහ්ම ලෝකේ ජාති ජරා මරණයට අපි ඇලුනා නැවත වතාවක්. මේ විපල්ලාස වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ අඩු වෙන්න අඩු වෙන්න සමහර අය කුසල් කරලා ඒ බහවලට යනවා. මේ විපල්ලාස වැඩි වෙන්න වැඩි වෙන්න සමහර අය මිත්‍යා දෘෂ්ටික වෙනවා. මෙන්න මේකයි ලොකුම භයංකාරත්වය විපල්ලාස වල තියෙන. මේ විපල්ලාස වැඩුණාම මේ විපල්ලාස දියුණු වුණාම මිත්‍යා දෘෂ්ටික වෙනවා. බලන්න නැද්ද කියලා. ලෝකේ සුබනීත්‍ය සුඛාත්ම සංඥා වැඩි චොක්කොටම වෙලා තියෙන බැද්දිය. සමහර අය කියනවා මේ ලෝකේ දෙවියන් වහන්සේ මෙව්වා කියලා. ඒම මවන් ඇයි එහෙම සංකල්පනාවක් එද හේතුව? මේ විපල්යාසයේ මනසේ වැඩි. වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙලා තියෙන්නේ තණ්හා වැඩි. තණ්හා වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ තණ්හාව? කාම භව විභව වශයෙන් වර්ධනය වෙනවා. මේ වර්ධන නතර වෙන තැන තමයි බුදුරජාණන් දේශනා කළේ මිත්‍යා දෘෂ්ටිය. මේකයි මේ ලෝකේ කෙලවර. අවසානයේ විපල්යාස වල යන්න තියෙනවා. ඒ නිසා විපල්ලාසයෙන් අත මිදිච්ච ගමන් මොකද වෙන්නේ? තණ්හාව නැති වෙනවා. මොකද හේතුව? අපි මේ ඇලෙන්නේ මොන ලෝකෙටද කියන එක පේනවා. නමුත් මේ ඇලෙන්නේ මොන ලෝකෙටද කියලා අපිට මේ දුක් සහිත ලෝකෙකට කියන එක පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? විපල්ලාසයෙන් මේක වැහිලා තියෙන නිසා. හැබැයි කෙනෙක් දැනගත්තොත් මේ විපල්ලාස ටික අයින් කරොත් මොකද වෙන්නේ? මේ තණ්හාව කියන එක මනසේ નિરાයාසයෙන්ම අයින් වෙනවා. නමුත් අද අපි ඔක්කොම මහන්සි ගන්න තණ්හාව නැති කරන්න. දන් දෙනවා, සිර රකින්නවා. තණ්හාව නැති කරන්න මහන්සි ගන්න එපා. විපල්ලාස ටික නැති කරන්න මහන්සි ගන්න. මේ ලෝකේ අනිත්‍ය ලෝකේ අනිත්‍ය වශයෙන් දකින්න මහන්සි ගන්න. අසුභ ලෝකේ අසුභ වශයෙන් දකින්න මහන්සි ගන්න. ඒ වගේම දුක්ඛ ලෝකේ දුක්ඛ වශයෙන් දකින්න මහන්සි ගන්න. අනාත්ම ලෝකේ අනාත්ම වශයෙන් දකින්න මහන්සි ගන්න. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. මේ දේ අපි හරියට කරනකොට අපේ තණ්හාව නැති වෙනවා. අපි විපල්ලාස තියාගෙන තණ්හාව නැති වෙන්න මොන දේ කරත් අපේ තණ්හාව නැති වෙන්නේ නැහැ. තණ්හාව නැති වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ එතකොටයි අපිට වැඩෙන්න පටන් ගන්න. ඒ නිසායි තණ්හාව නැති වෙන්නේ එකම එක දේ තමයි විපල්ලාස මනසෙන් දුරු කරන්න ඕන. මෙහෙම දුරු කරපුවාම අර ජාති ජරා මරණ කියන බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා අපිට කියලා දෙන්නා වූ මේ සංකතයේ තියෙන ස්වභාවය මේ ජාති ජරා මරණයන්ගේ තියෙන ස්වභාවය මේ වර්තමාන ජීවිත අපි විඳින දුක්ඛක්ඛන්දේ මේ වෙනතට කැමති වෙන මනස නැති කරන ආකාරය අපිට පේනවා. අපි නිවන් දකිනවා කියන්නේ ඒක. මොකද්ද? වෙනසට කැමති හිත අපි නවත්තනවා. අපි වෙනසට කැමති මේ වෙනසට කැමති හිත අපි නයින් කරනවා. ඒ හිතට අපි කැමති වෙන්නේ නැහැ. උපමාව ගත්තොත් ආප පයින් යන කෙනෙකුට හිතන හිතන බයිසිකලේ යන්න. මෙයා මේ බයිසිකලයට යන්න තියෙන ඒ වෙනසට කැමති හිත අයින් කරනවා. ඒතර මොකද වෙන්නේ? අර බයිසිකලේ තියෙන දුක මෙයාට නැහැ. ඒක නඩත්තු කරන විදිහ දුක නැහැ. ඒක හොයන්න ඕන කියන විදිහ දුක එයාට නැහැ. මෙච්චරයි අපිට තියෙන කරන්නේ. වෙනසට කැමති වෙන හිත අපි අයින් කරන්න ඕන. ඒ වෙනසට කැමති වෙන හිත අපි අවබෝධ කරන්න ඕන. මේ දුකටයි නැවත කැමති වෙන්නේ කියන එක. මෙන්න මේක තමයි සම්මාදිට්ඨිය කියලා බුදුරජාණන් දේශනා කරේ. මේ විපල්ලාස දුර වෙනකොට තණ්හාව දුර වෙනවා. ඒ තණ්හාව දුර වෙච්ච තැන උපාදානය නැති වෙනවා. උපාදාන නැතිච ගම මොකද වෙන්නේ? බුදුරන් දේශනා කරේ යෝ තස්සායේව තණ්හාය අසේත විරාග නිරෝධෝ. නිර්වාණ ධර්මය මෙයාට දැනෙන්න පෙනෙන්න පටන් ගන්නවා. මේ දේ මෙතනින් අයින් වෙච්ච ගමන් මෙයාට ලැබෙන්නේ ලැබෙන්නේ එකම දේ තමයි මේ නිවන නැත්නම් මේ නිදහස. මේ සසරෙන් අයින් වීම, මේ ජීවිතෙන් අයින් වීම, පරලෝකෙන් අයින් වීම, මේ සසරෙන් අයින් වීම, සදාහටම අයින් වීම. ඔන්න අපේ අසරණ භවෙන් අපි අත මිදෙනවා. හැබැයි මෙයාට තේරෙනවා මොකක්ද මෙහෙම දුකක් ලෝකේ තියෙනවා. මෙහෙම තිබුණත් මේ විපල්ලාසයෙන් මේක වැහිලා තියෙන නිසා මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා තණ්හාවෙන් මේකට ඇලෙනවා කියන ගොන්න සම්මාදිට්ඨිය මනසේ පහළ වෙනවා. මේ පහළ වෙන නිසා මෙයා තීරණය කරන මොකක්ද? මා විසින් තණ්හාව දුරු කරන්න ඕනේ. තණ්හාව දුරු කරන්න බෑ විපල්ලාස දුරු නොකර. ඒ තමයි ලෝකේ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් වැඩිච්ච මේ විපල්ලාස දුරු නොකර තණ්හාව දුරු කරන්න බෑ. ඔන්න සම්මාදිට්ඨියට මෙයා එනවා. මේ සම්මාදිට්ඨියට එන්නේ මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා. බණ ටික ඇහුවට පස්සේ කල්පනා කරනවා. කල්පනා කරන් පස්සේ මොකද වෙන්නේ? මෙයාට තේරෙනවා සතර විපාලාද දුරු කළොත් තණ්හාව දුරු වෙනවා. එහෙනම් මේ සතර විපාලාද දුරු කරන්නේ කොහොමද? මේ සතර විපාලාද දුරු කරන්නේ කොහොමද? මෙන්න මෙයාට උපදින සම්මා සංකප්පය. මම ජීවිතේ දියුණු කරන්න ඕන. මොකක්ද? නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපා සංකල්පනා, විහිංසා සංකල්පනා. මෙයාට අදහසක් එනවා. මම අතහැරීම පුරුදු කරන්න ඕන. මෛත්‍රිය පුරුදු කරන්න ඕන. අවිහිංසාව පුරුදු කරන්න ඕන. මෙන්න මෙයාට ක්‍රමය අහුවෙනවා. මේ ප්‍රශ්නේ දැනගත්තාන් පස්සේ ප්‍රශ්නේ තේරුණාන් පස්සේ මෙයාට නිකම්ම ලැබෙන උත්තරය තමයි මොකද්ද? මා විසින් මේක අතහරින්න ඕන. ඒක මට දිනු කරන්න ඕන කොහොමද? මේ කාමයන් අතහැරලා. ඒ විතරක් නෙමෙයි මෛත්‍රිය දිනු කරලා. දැන් අපි කතා කරන මේ ලෝභ දේශ මොහ ධර්මයන් අතහැරලා. හැබැයි මේ නුවණ ආවට මෙයා තා මාර්ගේ වඩන්නෙක් වෙන්නේ නැහැ. මෙන්න මේ නුවණ ආවන් පස්සේ මෙයාට කල්පනා වෙනවා කොහොමද මම මේ නෙක්ඛම් මේ දියුණු කරන්නේ? කොහොමද මම මේ ලෝකේ අතහරින්නේ? ඔන්න සම්මාදිට්ඨිය පූර්වාංග වෙනවා. මොකද්ද මේ සම්මාදිට්ඨිය පූර්වාංග වෙන්නේ මොකටද? මෙයාට හිතන මෙව අතහරින්න බෑ. මොකද්ද කොහොමද අතහරින්න තියෙන්නේ? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මෙන්න මෙයා තුල සීලය උපදිනවා. හැබැයි සීලය උපදින්නේ පින්වතුනි ප්‍රඥා පූර්වාංගමයි. මෙන්න මෙතනයි මේ සම්බුද්ධ ශාසනය දින අසරීමාත්ම තැන. මෙන්න මෙතනයි මේ සම්බුද්ධ ශාසනය අන් ශාසන වලින් වෙනස් වෙන තැන. අන් ශාසන වලත් සීලයයි සමාධියයි තියෙනවා. නමුත් ඒ සීලයයි සමාධියයි පවතින්නේ නිරය පිණිස, සසර දුක පිණිස. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන සීල සමාධි දෙක පවතින සසරේ නිදහස් වීම පිණිස. මොකද හේතුව? ප්‍රඥා පූර්වාංගමයි. හැබැයි ක්‍රිස්තියානි ඒවා මුස්ලිම් ඒවා අද සමාජයේ ඕනෑම මිත්‍යා දෘෂ්ටික ආගමක් වේද ඒ හැම දෙයකම තියෙන පින්වතුනි ප්‍රඥා පූර්වාංගම නොවූ සීලයක් ප්‍රඥා පූර්වාංගම නොවූ සමාධියක් ඒක පවතින්නේ දුක පිණිසමයි කවදා සසරේ නිදහස් වීම පිණිස පවතින්නේ නැහැ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දා ඉන්දියාවේ පහළ වෙලා දේශනා කළේ. මේ ශාසනය මෙයා දුක දැක්කා. දුක දුක සැප විදිහට පෙන්වන්නේ විපල්යාසයන්ගෙන්. විපල්යාසයන්ගෙන් පෙන්වනකොට තමයි තණ්හාවෙන් ඇලෙන්නේ. කියලා තේරුම් ගත්තට පස්සේ නම් මම තණ්හාව දුරු කරන්න විපල්ලාසය දුරු කරන්න ඕන. විපල්ලාසය දුරු කරන්න බෑ කාමයන් තුල ඉඳගෙන. එහෙනම් කාමයන්ගෙන් මම අත මිදෙන්න ඕන. ඔන්න සම්මා සංකප්පය එනවා. සම්මා සංකප්පයන් පස්සේ මෙයා සීලයට નિરાයාසයෙන් වෙනවා කොහොමද මෙයා පාණාතිපාතේ රකින්නේ අපි වගේ සමාදම් වෙලා නෙමෙයි කොහොමද රකින්නේ මෙයා මුසාවාදේ රකින්නේ අපි වගේ සමාදම් වෙලා නෙමෙයි අදින්නා දානේ රකින්නේ අපි වගේ සමාදම් වෙලා නෙමෙයි කොහොමද බුදුන් දේශනා කරන්නේ බුදුන් දේශනා කරනවා මොකද්ද පාණාතිපාතා පටිවිරතෝ හෝති නිහත දණ්ඩෝ නිහත සත්තු ලජ්ජේ දයාපපන්නෝ බලන්න බුදුන් දේශනා කරන එක. මෙයා පානාති පාතයෙන් වෙන් වෙන්නේ ශික්ෂාපදයක් නිසා නෙමෙයි. මම මෙච්චර කාලයක් මේ විපල්ලාසයේ තියාගෙන ලෝකයේ සැපේ සොයන්න ප්‍රාණඝාතය කළා. මම අද එකෙන් අයින් වෙනවා. ඇයි සියලු සත්‍යයන්ට හිත පිණිස සැප පිණිස මම අවියවුද ටික බැහැර කරනවා. මෙන්න ප්‍රඥා පූර්ණං වෙලා පාණාතිපාත ආරක්ෂා වෙන හැටි. පැහැදිලි නේද? අදින්නාදාන. මෙයා හොරකමින් වළකිනවා. මේ සම්මා කම්මන්තේ ආරක්ෂා වෙන හැටි. අදින්නාදානය වලකිනවා. කොහොමද අදින්නාදානය වලකින්නේ? දින්න දායි දින්න පාටිකංකි අතේනේන සුචි භූතේන අත්තනා විහෙරති. මම මෙච්චර කාලයක් හොරකම් කළේ ලෝකේ සැප විඳින්න. නමුත් ලෝකේ සැපක් නැහැ. වෙනස් වෙන දේ තමයි සැපක් විදිහට පේන්නේ. මෙයා මේ විදිහට දැකලා මම අද ඉඳලා හොරකම් කරන්නේ නැහැ. අන්සතු වස්තුව පැහැරගන්නේ නැහැ. ඇයි මේ ලෝභය මනස අතහරින්න නම් මට බෑ මෙන්න මේ විදිහට. මේ ප්‍රඥා පූර්වාංග මේ සීලය වැඩෙනවා. බලන්න මේ ශාසනයේ සීලයට එන විදිහ. ඊට පස්සේ අපි ගත්ත කාමේසු මිච්ඡාචාර. මේ ගාම ධම්මෝ විරතු මේතුනා ධම්මා විරතු මේ බාල වූ ගාම ධර්මයන්ගේ වෙන් වෙනවා. ඇයි හේතුව? මම මේ ලෝකේ සැප හොයන්න ලෝකේ සැපයයි කියලා දැක්කේ දුකමයි. නමුත් ඒ දුක සැප විදිහට දැකපු විපල්යාසය නිසා මං කාමයේ වර්ධව හැසුරුනා මෙච්චර කල්. නමුත් මේ ප්‍රශ්න නිදහස් වෙන්න බෑ. ලෝකේ සැප කියලා දෙයක් නෑ ඒකාන්ත වශයෙන්. මේ වෙනසයි සැප විදිහට පේන්නේ කියලා දැකලා මෙයා කාමයන්ගෙන් වෙන් වෙනවා. බොරු කියන එකෙන් මෙයා වෙන් වෙනවා. හැබැයි වෙන් වෙන්නේ ශික්ෂාපදේ නිසා නෙමෙයි. අවබෝධයෙන්ම Tamanට තේරුණා මම බොරු කියලා හම්බ කරාට වැඩක් නැහැ. ලෝකෙ සපක් විඳින්න බෑ. ඒ වගේම හිස් වචන කියලා කේලම් කියලා හම්බ කරන්න බෑ. හම්බ කරලා සප විඳින්නත් බෑ. මෙන්න මේ විදිහට මෙයාට තේරෙනවා. මෙහෙම තේරෙනකොට එයා සම්මා වාචා සම්මා කම්මත මෙයා තුන નિરાයාසයෙන් උපදිනවා පින්වතුනි. ඇයි ප්‍රඥා පූර්වාංගම නිසා? බලන්න මේක බෞද්ධයන්ට විතර අදාළ දෙයක් නෙමෙයි. ඕනෑම කෙනෙක් මේක ප්‍රායෝගික කරලා බලන්න මේ බුදුදහම. මෙන්න මේ විදිහට මේ මනස ආරක්ෂා මාර්ගේ වැඩෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? සම්මා ආජීව. මෙයා තමන්ගේ ආජීව පිරිසිදු කරනවා. හොර මරකම් කරන්නේ නැතුව ධාර්මිකව තමන්ගේ ජීවනෝපාය පවත්වන ඇයි හේතුව? ලෝකේ මධ්‍යස්තව මෙයා ජීවත් වෙන්න පටන් ගන්නවා. කවදාවත් අසීමිත සැප සම්පත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ලෝකය කියන්නේ මේ වගේ දෙයක්. වෙනස් වෙන ලෝකයයි මේ සැප විදිහට පේන්නේ. ඒ නිසා මේ වෙනස් වෙන ලෝකෙන් අත මිදෙන්න නම් මෙහෙම මෙච්චර කාලයක් ලෝභයෙන් හම්බ කරාට මිච්ඡා ජීවේ මම ජීවත් වුණා දින් පස්සේ මම මේ දේ කරන්නේ නැහැ මෙන්න ප්‍රඥා පූර්ණංගම සම්මාජීව වැඩෙනවා මෙහෙම වැඩෙනකොට මෙයාගේ මනසේ මොකද වෙන්නේ අර තණ්හාව දුරු තණ්හාව දුරු වෙනවා මෙයාට පේනවා හැබැයි කාම විපල්ලාසේ ඇතුලේ තියෙනවා කියන එක මෙයාට පේනවා පැහැදිලිවම තාම අර නিত্য සුඛාත්ම කියන එක මනසේ තියෙනවා හැබැයි යම් කිසි ආකාරයක පීඩනයක් මනසට ආවා නමුත් අර විපල්ලාස තාම මනසේ එනිසා මෙයා තීරණය කරනවා මෙයාට හිතනවා මේ විපල්ලාස දුරු කරන්න මොකද ඊළඟ කරන්න ඕන? මම මානසික උත්සාහයක් ගන්න ඕන. හට නොගත් කුසල ධර්ම උපදවන්න. ඒවා හටගත් කුසල ධර්ම දියුණු කර වඩා ගන්න. හට නොගත් අකුසල ධර්ම හට නොගෙනගෙන ඉන්න. හටගත් අකුසල ප්‍රහාණය කරන්න ඕන. මෙන්න මේ විදිහේ මෙයාට සලස්මක් එනවා. ඉස්සරහට කොහොමද මම මේ කරන්න කියලා සලස්ම નિરાයාසයෙන් උපදින්නේ. ඊට පස්සේ මෙයාට මේක කරන්න තියෙන්නේ. මාර්ගයේ පින්වතුනි Tamanටයි විවෘත වෙන්නේ. තව කෙනෙක් කියලා නෙමෙයි විවෘත වෙන්නේ. තමන්ට සුතමේ ඥාණයෙන් අහන්න ලැබුණාට පස්සේ තමන් මේක ගමන පටන් ගන්නකොට තමන්ට මේ මාර්ගය විවෘත වෙනවා. ඒකයි මේ ශාසනය දෙන ආශ්චර්යය. අන්ශාසනවල ඒක නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට වුණාම මෙයාට පේනවා මේ විපල්ලාස ධර්ම දුරු කරන්න මොකද්ද කරන්න ඕන. අභ්‍යන්තරයේ තියෙනවා මේ විපල්ලාසය. පිටින් පිරිසුදු වුණා, පිටින් සුද්ධ වුණා, නමුත් අභ්‍යන්තරය තාම පිරිසුදු නැහැ. අන්න අසුභේ සුභ කියන විපල්ලාසය දුරු කරන්න මෙයා මොකද කරන්නේ? සම්මා සතිය වඩනවා. මොකද සම්මා සති කියන්නේ? කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. අසුභේ සුභ කියන විපල්ලාසය දුරු කරන්න මෙයා කායानुපස්සනාව දිනු කරනවා. වගේම දුකේ සුඛ කියන විපල්ලාසය දුරු කරන්න වේදනානුපස්සනාව දිනු කරනවා. ඒ වගේම අනිත්‍ය නිට්ඨ කියන විපල්ලාසය දුරු කරන්න වර්ධවාගත දැක්ම දුරු කරන්න මෙයා චිත්තානුපස්සනාව දිනු කරනවා. ඒ විතරක් නෙමෙයි මෙයා අනාත්මය ආත්ම කියන සංඥාව දුරු කරන්න අනාත්මය ආත්ම කියන මේ විපල්ලාසය දුරු කරන්න ධම්මානුපස්සනාව කරන්න. බලන්න කමඨහන් ටික Tamanට වුමනා වෙන හැටි. දැන් අපි කරන්නේ මොකද්ද? ඔන්න ඉඳගන්න, ඇස් දෙක පියාගෙන භාවනා කරන්න. එහෙම ක්‍රමයක් මේකේ නෑ. එහෙම වුණා නම් එදා බුදුරජාණන් බණ කියද ඒකයි පිඟුද අසංකීය ගණන් එක ආසනේ නිවන් දැක්කේ. බුදුරජාණන්ස කරේ මේ ධර්මයේ පැහැදිලි කිරීම විතරයි. මෙන්න දුක ඔබට දුකක් විදිහට පෙනෙන්නේ මෙන්න මේ නිසායි. ඕකෙන් අයින් වෙන්න කියලා කියපු ගම තමා තුළ මේ ආරක්ෂා මාර්ගය උපදිනවා. ඊට පස්සේ මෙන්න මේ සම්මා සතිය උදව් කර ගනිමින් මෙයා මොකද කරන්නේ? මෙයා සම්මා සමාධියට එනවා. සම්මා සමාධිය කියන ප්‍රථම ද්විතීය තතේ සමාධින්ට ආවට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ සමාධිය වශී කරලා දියුණු කරලා මොකද කරන්නේ? තමන් බලනවා තමන්ගේ පෙර ජීවිත සංසාරේ මෙහෙම නේද මේ ආවේ. ඒ වගේම මරණ සත්‍යයන් දිහා බලනවා. අනේ හැමෝම දුකෙන් දුකකට මාරු වෙනවා. හිතන්නේ සැපකට මාරු වෙනවා කියලා. නමුත් නෑ. මේ දෙක බලලා මෙයා පටිසම්පාදයට හිත තියෙනවා. හේතුවක් නිසා ඵලයක් ලැබෙනවා. හේතු නැති තැන ඵලයක් නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. මෙන්න මේ කියන අවබෝධය નિરાයාසයෙන්ම මෙන්න මෙයා තුල පින්ව సంతානෙ පහළ වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම මතක තියාගන්න ඕන මේ අපි කතා කරන මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අපේ సంతාන තුලමයි පහළ වෙන්නේ. ඒ නිසා මේ පිරිසිදු ආරෂ්ඨ මාර්ග අපි දියුණු කරන්න ඕනේ. ඒකයි එදා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වතුනි ධම්මහදී භංගයේ අවසානයේදී උක්ඛිතා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා භවග්ගතම්පි සම්පත්තා පුනාගච්ඡanti දුක්ගතින් මොන පින්කම් කරලා මොන දේ කරලා ගියත් භවග්‍රට ගියත් නැවත මේ දුගතියට එනවා. తాවදී ගායුකා සත්තා චවන්ති ආයු සංඛයා කොච්චර තිබුණත් ආවශ්‍ය කෙලවර වීමෙන් නැවත චුත වීමක් තියෙනවා. නත්ති කෝචි භවෝනිච්චෝ ඉති උත්තම් මහේසිනා කිසිදු භවයක් නිත්‍ය නැහැ කියලා බුදුරජාණන් දේශනා කළා. මෙන්න මේ දේශන ලද ධර්මය මේ ශාසනයේ පිං ඇති කෙනෙක් ඉන්නවා නම් මේ ලෝකේ නුවණ තියෙන කෙනෙක් ඉන්නවා මෙන්න මේක අහලා තස්මායි ධීරා නිපකා නිපුනාත්ත චින්තකා මේ බුදුරජාණන්සේ කියපු මේ වෙනස් වෙන දේ තමයි අපිට සපක් විදිහට පේන්නේ. මේ වෙනස තමයි සපක් විදිහට පේන්නේ කියලා මේ කල්පනා කරපු භවයෙන් භවයට මාරු වෙන එක තමයි මේ සපක් විදිහට පේන්නේ කියන එක තේරුම් ගත්ත මේ නුවණැති කෙනා ඒ බුදුරජාණන් වහන්සේ කියපු අර්ථය නුවණින් පරීක්ෂා කළා මොකද කරන්නේ? මේ පිරිසිදු ආරෂ්ඨාය මාර්ගය දිනු කරනවා. භාවීත්වා සුචිම්මග්ගන් නිබ්බා නෝගද ගාමිනා. මෙයා මොකද කරන්නේ? මේ ආරෂ්ඨාය මාර්ගය මේ පිරිසිදු මාර්ගය දිනු කරනවා. මෙහෙම දියුණු කරන මොකද වෙන්නේ? සබ්බ භවයේ පරිඥාය පරිනිබ්බන්ති අනාසව. මේ තිරිසන් වේවා මේ 31 භූමි තලයේම මෙයාට දුකක් විදිහට අවබෝධ වෙනවා. දුකක් විදිහට අවබෝධ වෙච්ච ගමන් මෙයා මේ ආශ්‍රව ධර්මයන්ගෙන් අයින් වෙනවා. අයින් වෙච්ච ගමන් රහතන් වහන්සේ නමක් කරට පිරිනුවම් පානවා. ඒ නිසා පින්වතුනි අපි හැම කෙනෙම මේ කෙටි කාලය තුල පුංචි කාරණාවක් කියලා දුන්නේ මේ ගැන හිතන්න. අපි සංසාරේ අනාදිමත් ගමනක් තුල හඬමින් වැළපෙන් ආපු ගමනේ කඳුළු එකතුනා සතර මහා සාගරයේ ජලයට වැඩිය ඒ කඳුළු නවත්තන්න පුළුවන් දහමක් අද අපිට හම්බ වෙලා තියෙනවා. ඒ ගලාගේ ලේ නතර කරන්න පුළුවන් දහමක් අද අපිට හම්බ වෙලා තියෙනවා. ඒ නිසා මේ සංසාර විඳපු දුක් නවත්තන්න පුළුවන් දහමක් අද අපිට හම්බ වෙලා තියෙනවා. ඒ නිසා මේ ධහම මගහැර ගන්න එපා. අපි ප්‍රාර්ථනා කරනවා ඒ හැම දිනාගේම මේ යහපත් ප්‍රාර්ථනා ලෙස මිෂ්ඨ සිද්ධ වේවා. අවසානයේදී මේ මියගේ ඥාතීන්ට ජීවත් වන හැම දිනාටමත් ඉක්මනින්ම මේ භයංකාර වූ සංසාරයෙන් අත මිදී ලබන අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම පින් අනුමෝදන් කරනවා මේ පින්කම් වල සමාදර සිතින් දායකත්වයේ දරන ඒ වගේම මේ පින්කම් දැකලා අනුමෝදන් වෙන ඉෂ්ට දේවතාවුන් වහන්සේලාත් ඉන්නවා ඒ දෙවියන්ට මේ පින් අනුමෝදන් කරනවා ඒ දෙවියොත් මේ පින් අනුමෝදන් වෙලා ඉක්මනින්ම මේ සංසාර දුන් අත මිදේවා කියන අදහස පෙරදරි කරගෙන අපි දෙවියන්ටත් දාත කියලා පින් අනුමෝදන් කරමු.